ධර්මානුශාසනාව ඒ සාදු සාදු සාදු සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ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 ලෝමහංසෝ නහෙස්සති තී සමදනාත් හොඳට කුරු පුරුදු කටපාඩමනොත් කියන්ට පුළුවන් දජග්ග සූත්‍ර දේශනය දජග්ග වචනේ අර්ථය දෙස බලතොත් දජ අග්ග දජග්ග කොඩියේ කෙළවර අග්‍රය දැකීම මේ වචنين අර්ථවත් වී තිබෙනවා. මාගේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ අප වෙත එළඹ තිබෙන රෝග බිය ආදී තුනී කර ගැනීමට සමනය කිරීමට යම් යම් අවස්ථාවලදී දේශනා කරපු සූත්‍ර දේශනාවන් අතුලත්ව පවතිනවා ගිරිමානන්ද සූත්‍ර වෙන සූත්‍රද බලතොත් ඇතන් අවස්ථාවල භික්ෂුන් වහන්සේ රෝගී වෙච්ච මොහොතේ බුදුරජාණන් වහන්සේගේ අනුදැනම ඔස්සේ එකී බොද්ධාංග සූත්‍ර දේශනා පවත්වලා ඒ ආධ්‍යාත්මික වශයෙන් ලැබූ ශක්තියේ බලයෙන් රෝගී බිය නැති කරගෙන තියෙනවා. නිරෝගී භාවයට පත්ව තියෙනවා. බුදුරජාණන් වහන්සේ රෝගී වෙච්ච අවස්ථාවල වික්ෂුන් වහන්සේලා සූත්‍ර දේශනාවන් පවත්වාගෙන රෝගී තත්ත්වයන් නැති කරගෙන තියෙනවා. එසේනම් රෝගයන් සමනය කිරීමට ඖෂධයක් වශයෙන් ආධ්‍යාත්මික ශක්තියක් වශයෙන් මේ කියන සූත්‍ර දේශනාවන් දක්වන්නට පුළුවනි. ඒ අතුරෙන් ගඩබ්බ සූත්‍රය අසුවිශේෂයි. බුදුරජාණන් වහන්සේ දේවරං විහෙර වැඩ සිටිද්දී වික්ෂංගන අමතා වදාළ කීම මහණෙනි මම පෙර වූ පොතක් යාන්ත කැමති භූත පුබ්බම් වික්කවේ දේවාසුර සංගාම සමූපබ්බූලෝ අහෝසි මහණෙනි අතීතයේ දේවාසුර සංගාම දෙවියන් හා අසුරයන් අතර සුර අසුර සුර කියන්නේ දෙවියන්ට කියන නමයි අසුරයෝ නම් දෙවියන්ට ප්‍රතිවිරුද්ධ පිරිසයි සුර අසුර යුද්ධයක් පිළිබඳව සඳහන් වෙනවා මේ දෙවියන් හා අසුරයන් අතර ඇතිවෙච්ච යුද්ධය මේ අවස්ථාවේදී ශක්‍ර දීව රාජයා තමන්ගේ දීව සමෝහයක් හැදවලා උපදේශක් දෙන් පිදුණා. නුඹලා යුදයට ගිය අවස්ථාවේ භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා නුඹලාට දියත් චකිතයක් ලොමුඩහ ගැන්ම සන්ත්‍රාසයක් ඇති වුණ අවස්ථාවේ නුඹලා විසින් කළ යුත්තේකම දජග්ගං උල්ලෝකේයාතෝ මගේ කොඩි කෙලවර බලන්ට මගේ කොඩියේ බැලීමෙන් එකී දුක්ඛ දෝමනස්යන් සුමුක් නැති කර ගන්නට පුළුවන් එසේත් නැතිනම් දුබලා විසින් කළ යුත්තක් තියෙනවා මගේ කොඩි කෙලවර දකින්නේ නැතිනේ නැත්තේනම් පජාපතිස්සවා දේවරාජස්ස දඩග්ගං උල්ලෝකීයාත ප්‍රජාපති කියන දීව රාජයාගේ කොඩි කෙළවර කෙළවර බලන්ත. එසේත් නැත්නම් අත වරුණස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකියාත. වරුණ කියන දේව රාජයාගේ කොඩි කෙළවර බලන්ත. එසේ නොවේ නම් ඊසානස්සවා දේව රාජස්ස දජග්ගං උල්ලෝකියාත. ඊසාන කියන දේව රාජයාගේ දජාග්‍රේ නැත්නම් කොඩි කෙළවර බලන්ත. එසේ වැලීම ඔස්සේ දැකීම ඔස්සේ බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වාසෝ පහිසති බියක් වේනම් කැටි ගැම්මක් වේනම් ලොමු ඩහ ගැම්මක් වේනම් ඒ සියල්ල දුරු කර ගැනීමට ප්‍රහීන කර ගැනීමට නුඹලාට හැකියාව තියෙනවා එසේ පවසන්ති දුන සක්දෙවිදු තමන්ගේ දීව සමූහයක් හැඳවලා උපදෙස් දුන්නා. ආරක්ෂා වීමට උපදේශක් එකාතකින්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ වදාරනවා ඒ අන්තිමින් සද්දෙවිඳුග හරි පෙඩාපති හරි වරුණ දෙවියන්ග හරි ඊශාන දෙවියන්ග හෝ වේවා කොඩි අග බැලීමෙන් බිය සංත්‍රාස ලොමුඩහ ගැනීම දුරු කර ගන්නට හැකියාවක් තිබේද පහියේතාපි නොපි පහියේත පහවන්නේ හෝ පහ නොවන්නේ හෝ වේද තංකිස්ස හේතු එසේ වීමට හේතුව නම් කිම සක්කෝ භික්කවේ දේවා නමින්දෝ අවීතරාහු අවීත දෝසෝ අවීත නෝහෝ මානෙනි සක්දෙවිදුගේ වේවා අවශේෂ සියලුම දේව දේවතාවෝ සියලු දෙනාම අවීත රාග රාගයේ පහ කරුපාය නෙවේ. දේශයේ ප්‍රහාණ කරුපාය නෙවේ. අවීත මෝහ මෝහය දුරු කරුපාය නෙවේ. එසේනම් සරාගී භවෙන් යුක්තයි දේශයේ තරහව ආදී කෙලසුන්ගෙන් සමන්විතයි. මෝහය අවිද්‍යාන්තකාරී. අවිදු අඳුරෙන් සමන්විතයි. මේ මූලික කෙලෙස් ධර්ම තුනක් මේ ආදී කෙලෙස් ධර්මයන්ගෙන් සමන්විතයි සත් දෙවිඳුන් පතන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ නිසා මහණෙනි ඔය කියන පරිද්දෙන් බිය සන්තාප ලොමුඩහ ගැනීම සන්ත්‍රාසයන් දුරු කර ගැනීමට පුළුවන්කමක් තිබේද පුළුවන් කමක් නැහැ. නැත්තේමක් නිසාද කිවතොත් සද්දේව දුන් ඇතුළු සියලු දනාමත් කෙලස් බරිතය නිසායි. පින්වත්නි අපි දන්නවා ශක්තිති පදවිය සක්ක දීව රාජයා බවට පත්වන් පෙර කරපු කුසල් කර්ම හේතු කොටගෙන අප්පමාදේන මගවා දේවානම් සෙට්ටකං ගතු මගනම් තරුණියෙක් නොයේ කුසල කර්ම කිරීම නිසා පරහත සේවා වෙනුවෙන් ජීවිතේ කැප කරපු නිසා ওই පිරිස දන්නවා දේවාද දේව බවට පත් වීමට පුළුවන්කම ලැබුණා දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට ප්‍රධාන බවට පත් වූ තනත්තා සක්ක දිව රාජය ලෞක වශයෙන් ලබන්ත පුළුවන් උසස්ම পদවියක් වශයෙන් උද්දක්වන්ත පුළුවනි එසේ වුණේ නම් ලෝකෝත්තර ආධ්‍යාත්මික ශක්තියකින් යුක්ත අය නෙවේ. කෙලෙස් බරිතයි. රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් බරිත නිසා ඔය කියන අන්දමින් කෙනෙකුට බියක්, සන්තාපයක්, වේදනාවක්, ලොමු දැන ගැනීම මේ ආදී යමක් වේද ඒවා දුරු කර ගැනීමට හැකියාවක් නැහැ කියන බව පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළ. එසේ දේශනා කොට උන්වහන්සේ නිස්සබ්දුනේ නෑ. වික්ෂුන් වහන්සේ දෙස තවදුරටත් කරුණ දක්වනවා. මහණෙනි මම නුඹලාට දේශනා කරනවා. නුඹලාටත් යම් හේකින් බියක් සන්ත්‍රාසයක් ලොමුඩ හැගැන්මක් සමහර විට ඇතිවන්ට පුළුවනි. අරඤ්ඤේ රුක්ක මූලේවා ශුඤ්ඤාගාරේ වික්කව අනුස්සරේත සම්බුද්ධං භයං තුම්හාකනෝසිය. අරණ්‍යගතව සිටිනකොට වේවා රුක්ක මූලිකව සිටිනකොට වේවා ශූන්‍යාගාරස්ථානික බණ භාවනා කරමින් සිටින මොහොතක වේවා නුඹලාට යම්කිසි ව්‍යාස සන්ත්‍රාසයක් වේද ඒ සියල්ල දුරු කර ගැනීමට මම නුඹලාට අනුදන වදාරනවා අනුස්සරේත සම්බුද්ධං බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන් බුදුගුණ සිහිපත් කරන්ට එසේ බුදුගුණ සිහිපත් කරනකොට ඔය අන්දමේ සියලු දුක්ඛ දෝමනස්යන් භයං වා ඡම්බිතත්තං වා ලෝමහංසෝ සෝපයිසති මෙතන මේ භයං කියලා කිව්වේ බිය බිය ඒ බිය නැති කර ගන්නට පුළුවන් ඡම්බිතත්තං වා කියලා කිව්වේ තැති ගැනීම වගේම පින්වත්නි තමන් තුළට එළබෙන සන්ත්‍රාසයන් උවදුරු සියල්ල සමනය කරගන්නට පුළුවන්කම ලැබෙන බවයි සඳහන් කරන් තිබුණේ. එසේ බුදු ගුණ සිහිපත් නොකරයි නම් ධර්මයේ ගුණ සිහිපත් කරන්ට. නොචේ බුද්ධං සරියාත ලෝක දෙත්තං නරාසභං. ලෝක දෙත්තං නරාසභං. නර ශ්‍රේෂ්ඨ වූ ලෝක දෙත්තං ලෝකජ්ජේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ ගුණ සිහිපත් නොකරන්නේ නම් අත ධම්මං සරියාත ධර්මයේ ගුණ සිහිපත් කරන්ත නියානිකං සුදේශිතං මා විසින් මැනවින් දේශනා කළ තිබෙන නෛර්යානික උතුම් වූ ධර්මයේ ගුණ සිහිපත් කරන්ත එසේ නොවේ නම් නොචේ ධම්මං සරියාත නියානිකං සුදේශිතං අත සංගාං සරියාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දහම් ගුණ සිහිපත් නොකරන්නේ නම් සංගුණ සිහිපත් කරන්ත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං අනුත්තරෝ ශ්‍රේෂ්ඨෝ පුඤ්ඤක්ෂේත්‍රයක් පින නැමැති කෙතක් ගිය අයට පින් කර ගැනීමට කෙතක් හා සම වූ සංඝ ගුණ සිහිපත් කරාන්ත. එසේ තුනුරුවන් ගුණ සිහිපත් කරනකොට බයං වා සම්බිතත්තං වා ලෝමහංසෝ වා සූපහිසති. බියක් වේනම් තැති ගැම්මක් වේනම් ලොමු ඩහ ගැම්මක් වේනම් ඒ සියල්ල දුරු කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි දැන් කරුණ පැහැදිලි. බුදුගුණ මෙනෙහි කිරීමෙන් හෝ වේවා දහම් ගුණ සිහිපත් කිරීමෙන් හෝ වේවා සංඝ ගුණ සිහිපත් කිරීමෙන් හෝ වේවා ඒ දිය සන්ත්‍රාසයන් නැති කර ගන්නට හැකියාව තිබෙන බවයි මෙහිදී දේශනා කරන් තිබුණේ. දැන් කෙනෙකුට සිතාන්ත සිතෙන්ට පුළුවනි අල්පමාත්‍ර වශයෙන් බුදුගුණ සිහිපත් කිරීමෙන් ඉසේවන්ත පුළුවන්තු. ධම්මං සරණං ගච්ඡාමි කිව් පමණින් ඒ සරණ පිහිට ලබන්න පුළුවන්. සින්දමන්ද. මෙහිදී සිහිපත් කළ යුතුයි. අවබෝධයෙන් කරුණ මැනවින් විමසා බලමින් ඒ තුනුරුවන් සරණ යා යුතුව පවතිනවා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීම කියලා කියන්නේ තංකෝපන භගවන්තං ගෝතමං ඒවං කල්යාණෝ කිත්තිසද්දෝ අබ්බුග්ගතු ඒ බුදුරජාණන් වහන්සේගේ කිත් ගොස දසදස පැතිරෙන්තුණී කොහොමද සෝ භගවා ඉතිපි අරහං සම්මා සම්බුද්ධෝ ආදී වශයෙන් නවරහාදී උත්තරීතර බුදුගුණයි සිහිපත් කරන් තිබුණි ඒ බුදුරජාණන් වහන්සේ අරහං ගුණින් යුක්තයි අරමං කියන්නේ මක්නිසාදයි Taman හොඳට සිහිපත් කර බලන්න ඕන. ඒ අවබෝධය තිබෙන්න ඕන. ඒ පාළි භාෂාවෙන් අතුලත්ව පවතින ඒ ගුණය අවබෝධ කර ගන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ අරහං කියලා කියන්නේ මක්නිසාද? කෙටියෙන්ම කිවතොත් මේ අවස්ථාවට අනුකූලව උන්වහන්සේ සියලු කෙලෙසුන් විනාශ කරන්ති දුනා. සංසාර චක්‍රය සිඳබද දමන්ති දුනා. ආරතත්තා හතත්තා කෙලෙසාරීනසෝ මුනි. හත සංසාර චක්කාර සංසාර චක්‍රයේ සිඳබද දමන්ති දුනා. ඒ වගේම සියලු දේව බඹුන් සහිත සියලු දෙනාගේ වැඳීමට කෙදීමට සුදුසු වුණා. රහසින්වත් තල්කොලේ නෑ. මේ ආදී ගුණයන් සිහිපත් වෙනකොට ඒ තුලින් අරහං ගුණය Taman අවබෝධ කරගත්තා වෙනවා. අරහං කියන්නේ ඒ නිසායි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයයි කියන්නේ ඇයි? තම නුවණින් පරදේ පරෝපදේශයන්ගෙන් තොරව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි. විද්‍යාචරණ සම්පන්න ත්‍රිවිද්‍යා ඇතුළු කොටගත් ප්‍රඥාවන්ගෙනුත් පසලොච්චරණ ධර්මයන්ගෙනුත් යුක්තයි. සුගත කියන්නේ කිම? ඒ නිවන නැමැති අභිය භූමියට පෙර බුදුරජාණන් වහන්සේලා අනුගමනය කර කලාසේම ඒ මඟ අනුගමනය කරමින් වැඩම කරපු නිසා සුන්දරංතානං ගතත්තා සුගතෝ සෝබන ගමනත්තා සුගතෝ සුන්දරෝ ගමන් විලාසින් යුක්ත නිසා සුගත කියනවා ලෝකේ අතබලක්ෂේ පසක් කරගත් නිසා ලෝක විදු ලෝකේ අනිත්‍යතාවය දුක බව අනාත්ම බව ලෝක යථාර්ථය මනවින් අවබෝධ කරගත් නිසා ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථි සීලාදී ගුණදයන් ගුණදහමන්ගෙන් සෝභාමත් නිසා අනුත්තර පුරුෂයන් দমনය කිරීමට ප්‍රියදුරුක හා සමානයි කථාචාරිතා සමානයි මේ නිසා පුරුෂ ධම්ම සාර්ථි දේව බඹුන් සහිත ලෝක සත්‍යයට එකම ශාස්ත්‍රවරයන් වහන්සේ වෙන නිසා උන්වහන්සේ සත්තා දේව මනුස්සාන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් නිසා බුද්ධ සෞ සෞකලස් නැසූ නිසා ඒ වගේම සියලු භාග්‍යවන්තකම් වලින් යුක්ත නිසා යස භාග්‍ය පරිවාර භාග්‍ය ධර්ම භාග්‍ය ආදි වශයෙන් එකී අදහස් ඔස්සේ භගවා කෙන ගුණෙන් සමන්විත වෙනවා මා මේ ඊතා වචන මාත්‍ර වශයෙන් සිහිපත් කරන් තිබුණේ නවරහාගේ උත්තරීතර බුදුගුණ. එසේ බුදුගුණ සිහිපත් කරනකොට අවංකව අදහසින්ම සැබවින්ම ඔබට පුළුවන්කම ලැබෙනවා බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා සෝපහිස්සති. බියක් වේනම් ලොමඩහ ගැම්මක් වේනම් සම්ප්‍රාසයක් වේනම් එකින් එකී දෝමනස්යන් පහ කර ගන්නට පුළුවන්කම් ලැබෙනවා. එසේ නොවේ නම් දහම් ගුණ සිහිපත් කරාන්ත. ධර්මයේ ගුණ හයක් සඳහන් වෙනවා. සාක්ඛාතෝ භගවතා ධම්ම. ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ මුලමැද අග තොන්තන්නේ මැනවින් දේශනා කොට ඇති නිසා මනාකොට දෙසූ නිසා ස්වාක්ඛාතයි ධර්ම. සම්දිත්තිකෝ තමා විසින්ම ප්‍රත්‍යක්ෂක් ඥානය දැකිය යුතු නිසා එසේත් නැත්නම් මෙලොවදීම ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තිබෙන නිසා සාන්දෘෂ්ටික ප්‍රතිඵල වලින් යුක්ත නිසා සාන්දිටික ගුණෙන් යුක්තයි අකාලිකෝ කල් නොයවා ප්‍රතිඵල ගන්නට පිටුවා මේ ආත්භාවෙදීම සීල සමාධි ප්‍රඥා දියුණු කළොත් නිවන්සෝ පසක් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මෙලොවදීම Tamanට අත්දකින්න පුළුවන් ධම. ඒ පස්සිකෝ එන්ට බලන්ත. ඇවිත් මේ මේ බලන්ත මේ ධර්මය නුවණින් අවබෝධ කර ගන්නට. ඒහි පස්සික ගුණෙන් යුක්තයි. තම තම නැන නුවණින් සතන්තෝ ස්වාධීන ස්වෛරීව කාටවත් ගැත්තේ බවටපත් නොවේ සබුද්ධියෙන් ධර්මය අවබෝධ කර ගැනීමට ඔබට නිදහස තියෙනවා ඒ පක්ෂ ගුණෙන් යුක්තයි ඕපනායකෝ නිවනට පමනුන නිසායි ඕපනායක කියලා කියන්නේ ධම්මග අනුගමනය කළොත් නිවන කරා යමුවන්ට පුළුවන්කම තියෙනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. නනවතුන් විසින් තම තම නනනුවණින් වෙන් වෙන් වශයෙන් පසක් කරගත යුතු අවබෝධ කරගත යුතු. දහමක් කියන එකයි එයින් අදහස් කරනු ලබන්නේ. විශේෂ වචනයක් විඤ්ඤෝහි. විඤ්ඤා විඤ්ඤෝහ කියන්නේ නනවතුන් විසින්. පඤ්ඤාවන් තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස තමන් වහන්සේ වදාළ ධර්මයේ ප්‍රතිඵල ලැබිය හැකි වන්නේ නැනවතුන්ට පමණයි. මෝඩ අයට බුද්ධියෙන් තොර වූ වහුට මේ දහම ගෝචර වන්නේ නැහැ. නුවණ තිබෙන්න ඕන අවබෝධ කරගන්න. මේ කියන්නේ ධර්මයේ තිබෙන ගුණ හයක්. ධර්මීය ගුණ සිහිපත් කිරීමනොත් පිළිවෙලින් විය සංත්‍රාසයන්ගෙන් මිදීමක් ලබන්න. එසේ නොවේ නම් සංගුණ සිහිපත් කරන්ත. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වික්ෂු වහන්සේ නිවනට මනාව පිළිපන් පිරිසක්. නිවන් මඟට මැනවින් පිළිපන් පිරිසක් යොමු වූ පිරිසක්. උජුපටිපන්නෝ ඒ සංඝ ගුණය භගවතු ශාවක සංඝෝ අවංකවම මැදුම් පිළිවෙත පිළි අනුගමනය කරන පිරිසක් වෙනවා. ඍජු මාර්ගයට නිවන් මාර්ගට පිළිපන් යොමු වෙච්ච පිරිසක්. ඥායපතිපන්නෝ නිවන සඳහා යොමු වෙච්ච පිරිසක් කියන එකයි. ඒ වගේම සාමීක ප්‍රතිපන්නෝ නිවනට අනුකූලවම තමන්ගේ පිළිවෙත සකස් කරගත් පිරිසක් වෙන නිසා සාමීක ප්‍රතිපන්නයි ඒ වගේම උන්වහන්සේ යදිතං චත්තාරි පුරුෂ යුගාන් අට්ඨ පුරුෂ පුද්ගල සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ග හතරයි ඵල හතරයි මෙගේ මාර්ග ඵලයන්ටපත් වූ ඒ භික්ෂුන් වහන්සේ සෑමදෙනාට පින්කතක් බවට පත් වෙනවා ආවුනීය ගුණයෙන් යුක්තයි දුරසිටගෙන වුත් නමුත් යමක් පූජා කිරීම සුදුසුයි පාහුණිය කියන්නේ අමතු පඳුරු පිළිගම් ආදී පිළිගැන්වීමට සුදුසු නිසා. අමුත්තන් වෙනුවෙන් සකස් කළ පාහරයක් වුණත් පිණිසගාවැඩි භික්ෂුවට පූජා කිරීමට වටිනවා. පාහුණිය කියන්නේ දක්ෂිනීය. දක්ෂිනාර්ය. ධනප් පිළිමර සුදුසුන් පිරිසක් කියන එකයි. අංජලි කරණීයෝ වැඳීමට සුදුසුයි අංජලිකරණ. දාත් මුදුන් තබා වැඳ නමස්කාර කිරීමට යෝග්‍ය පිරිසක්. අනුත්තරෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං. උතුම් වූ පින්කතක් තමයි සමදනාටම. ගිහි ඔබට පින්කතක් පින් කුඹුරක්. භික්ෂුන් වහන්සේ නැමැති පින් කුඹුර තුළ ඔබ කර්ම නැමැති නොයෙක් බීජ වපුරනවා. ඒ බීජ වැපිරීමෙන් සක්ෂඵල නෙලා ගන්නට ලැබෙනවා. ප්‍රඥාවෙන් යුක්තව සදහස්තින් යුක්තව සිදු කරන කර්මත පින්කෙතෙන් ඵල ගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. මෙලෙස සංගුණ සිහිපත් කිරීම ඔස්සේ තමන් වෙතට ලැබෙන භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝවා බියක් වේද ලොමඩෑ ගැන්මක් සම්ත්‍රාසයක් වේද සියල්ල දුරු කර ගැනීමට හැකියාව තිබෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළ මේ අන්දමේ බුදුරුවනේ ධම්රුවනේ සංගරුවනේ ಗುಣ සිහිපත් කරනකොට ඒවම් බුද්ධං සරන්තානං ධම්මං සංඝන්ත වික්කෝ බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ නහස්සති. බියක් වේද සම්පිතත්තං වා කැතිගැන්මක් වේද. ලෝමහංසෝව ලොමු දැහැගැන්මක් වේද. ලොමු දැහැගැන්මක් වෙන කියන්නේ සමාජ තේරන භාෂාවෙන් කියනවා තමන්ගේ ශරීරයේ තිබුණමයි කෙලින් වෙනවා. තමන්ට දැඩි බියක් ඇති වුණහම සමාත මරණ බිය ඇති වෙනවා. රෝග බිය නිසා සැලීමටපත් වෙනවා. දුර්භික්ෂ බය නිසා සැලීමටපත් වෙනවා. പ്രേතාදී යක්ෂාදීන්ගෙන් එළඹෙන දුක් හේතු කොටගෙන බිය ඇති වෙනවා. බියගෙනගෙන කරුණ බොහෝ ලෝකයේ සිදු වෙනවා. કોઈ අවස්ථාවේ કોઈ මොහොතේ මා රෝගී බවට පත් වේද? કોઈ මොහොතේ මම මරණයටපත් වේද කින්ද මන්ද? ලොකුම බය මරණ බය. ඒ වගේම බලතොත් ලොකුම සැපත නම් තින්න ආරෝග්‍ය පරමාලාභ. ලොකුම ලාභය තමයි නිරෝගී බව. නිරෝගී බව කියනකොට කායික වශයෙන්ොත් මානසික වශයෙන්ොත් නිරෝගී බව අවශ්‍ය වෙනවා. කායික සුවපත් භාවය මානසික සුවපත් භාවය එකාතකින් බුදුදහම පෙන්වා දෙන්නේ ආධ්‍යාත්මික දියුණුව තුළින් ලබන්න පුළුවන් ආධ්‍යාත්මික සුඛය සැපත සාමාන්‍ය මිනිසුන් තුළ තිබෙන සැපත ධනින් තිබේනම් වස්තු තිබේනම් මහ සැපතක් කොට සැලකෙනවා ඒ මෝහයෙන් මුලා වෙච්ච අයගේ සැපතයි මන්ද හේතුව නම් කිම ධනී බලය තුබනට තමන්ට යම් රෝගී තත්ත්වයක් වැළඳුනොත් ඒන් තමන්ට ගැලවීමක් ලබන්න පුළුවන්ද මා ධනවතෙක් මම ඒ නිසා මා වෙතට රෝග ඇති නොවේවා එසේ සිටුවට රෝග බියෙන් වැළකී සිටින්න ඔබට පුළුවන්ද බෑ ධනවත් වේවා කුලවත් වේවා බලවත් වේවා කවුරු වේවා රෝගී තත්ත්වයන් වලදීම සිදුවන්ට පුළුවනි. මිනිස් ජීවිතේ පමණක් නෙවෙයි සමස්ත සත්ව ජීවිතේටම රෝග තත්ත්වයන් එළඹෙනවා. එකාතකින් සසරේ ස්වභාවය මේකයි. උපතේ සිට විපර දක්වාම නොඑක් මාදලි කම් කටළු ප්‍රශ්නවලට අභියෝගවලට මුහුණ දෙමින් තමයි ජීවිතාව සමදනා සිදුකුන් ලබන්නේ. ආශිවිසෝපම සූත්‍රය ඔස්සේ බලතොත් මේ ශාරීරිය හරියට තුඹසක් හා සමානයි. මේ ශරීර නම් තුඹස තුළ ඊ타මත් භයංකර විෂ තිබෙන විෂගෝර සර්පියෝ සූදනෙක් සිටිනවා. චත්තාරෝ මේ භික්කවේ ආශිවිසා. භයානක විෂ තිබෙන සර්පියෝ හතර දෙනා නම් කිම ධර්මානුකූල දක්වන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ කියන ධාතු කොටස් හතරෙන් සමන්විතයි මේ ශරීරය. සරපිය හතර දෙනෙක් හා සමානයි මේ ධාතු හතර. පඨවි ධාතුව එක සර්පයේ මේ ආදි වශයෙන් සිතාන්ද මේ එක සර්පයක් නම් දස්ත කළොත් අපි කියන පඨවි ධාතු නම් සර්පයා දස්ත කළොත් ඔබේ ශරීරය දරදඩු වෙනවා දරදඩුවේ ඒ ඔස්සේ නියදෙන්න පුළුවන් ආපෝ ධාතු නම් සර්පයා දස්ත කළොත් තමන්ගේ ශරීරය වැగిරිලා විනාශයටපත් වෙනවා. වාල්කට ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවයෙන් යුක්තදී. මේ ශරීරේ ආපෝ ධාතුන් යුක්තයි කේලෝ කෙල ඒ වගේම මුත්‍ර නව දොරටුවෙන් ගලනා ඕජස් ආපෝ ධාතු වායෝ කියන්නේ සුළඟ වාතය වාත සමුත්ථාන ආබාධා වාති කිපීමෙන් රෝගී බවට පත් වෙනවා. තේජෝ කියන්නේ ශරීරගත උණුසුම් බව. ශරීරයේ උණුසුම් බව වැඩි වුණොත් උණසංගිපාත ඇති වෙලා රෝගී වී මියෙන්න බැරි කමක් නැහැ. දැන් කොරෝනා උවදුර ගැන සිතතොත් ආපෝ ධාතුවත් තේජෝ ධාතුවත් ඒකට සම්බන්ධයි. ආපෝ ධාතු කියන්නේ සෙම සම්පතිස්සා ගතිය සම ඇතිවීම වැగిරීම තේජෝ ධාතු කියන්නේ ශරීරي උණුසුම් බව උණ සම්නිපාත ඇතිවීම එසේනම් මෙකී සර්පයන්ගෙන් අපේ ශරීරයම සමන්විතයි අපි ඒ වයින් ගැලවීමක් ලබන්ට ඕන ප්‍රවේශමෙන් අපේ මේ සර්පය හතර දෙනා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්ට ඕන કોઈ අවස්ථා සිටීමටපත් වේද කින්ද මන්ද දස්ත කරයිද රෝගී බවටපත් වේ දේ ඔස්සේ අපි කාටවත් යන්ට බෑ මිනිසා උතුම්ම ලාභේ නිරෝගී බව නිරෝගී බව ප්‍රාර්ථනා කරන ඔබ තමන්ගේ අනුන්ගේ යහපත පිණිස කටයුතු කරන්ට ඕන තමන් රෝගී වුණොත් අන් අයටත් ඒ පැතිරෙන්න පුළුවන් ඒ නිසා තමන් රෝගී නම් රෝගී බව අන් අයට දැනුවත් කරන්ට ඕන. ඒ පතුරු වීම නොහොබේ. තමන් ඒක ප්‍රවේශම් වන්ට ඕන ප්‍රතිකාර ගන්නට ඕන. ඒ ප්‍රතිකාර අතුරෙන් එක ප්‍රතිකාරය තමයි තමන් ආරක්ෂා වෙන්න ඕන. අන් අයගෙන් ඈත්ව සිටින්න ඕන. ඒ වගේම ධර්මයට නැඹුරු වන්න ඕන. බුදුරුවනේ ධම්රුවනේ සංගරුවනේ ගුණ සිහිපත් කරමින් ආධ්‍යාත්ම වශයෙන් ශක්තියක් ඇති කර ගන්නට. ඒ ආධ්‍යාත්ම ශක්තියත් මේ කියන රෝග බියෙන් දුර වීමට සන්ත්‍රාසයන්ගෙන් උවදුරු වලින් වැළකීමට මිදීමට හේතු කාරණා වෙන බව සිහියට ගන්නට සිහිපත් කර ගන්නට අවබෝධයෙන් වැඩ කරන්ට. ඒ තුනුරුවන් පිළිබඳ අවබෝධයෙන් යුක්තව ඒ වගේම අවංක සිතින් යුක්තව වන්දනමාන කරන්න පුදු පූජා පවත්වන්න ඒ වගේම තමන් අවබෝධයෙන් ජීවිකාව සිදු කරන්න. එසේ වෙනකොට තමනොත් ආරක්ෂා වුණා වෙනවා අන්නයත් ආරක්ෂා වුණා වෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික දියුණුව තුළින් ලැබිය හැකි ශාන්තිය අපමණයි. ඒ ආධ්‍යාත්මික දියුණුව ලබන ක්‍රමයයි බුදුදහම පෙන්වා දුන් ලබන්නේ. දජබ්ග සූත්‍ර දේශනය වැදගත් වන්නේ කිම? දෙවි දේවතාවුන්ගේ කොදුවග බැලීමට වඩා තුනුරුවන්ගේ ගුණ සිහිපත් කිරීම ඔස්සේ ශාන්තියක් සැපතක් උදා කරගන්න පුළුවන්කම ලැබෙන බව බුදුහාර පෙන්වාදී වදාළ වීත රාගෝ වීත දෝෂෝ වීත මෝහෝ රාගේ ද්වේෂේ මෝහාදී සව කෙලෙස් දුරු කරලා ප්‍රහාණ කරලා නිමලත්තර පාරිශුද්ධත්වයට පිරිසුදු බවට ආධ්‍යාත්ම වශයෙන් ඉහළම තලයටපත් වූ නිසායි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුණ සිහිපත් කිරීම ඔස්සේ ධර්මයේ තිබෙන ශක්තිය ඔස්සේ සංගුරුවනේ ಗುಣ සිහිපත් කිරීම ඔස්සේ බය සන්ත්‍රාසයන් ලොමුදහ ගැනීම බිය දුක්ඛ දෝමනස්යන් දුරු කර ගැනීමට ශක්තිය ලැබෙන ලැබෙන්නේ ඒ ශක්තිය ඔබත් උරගා බලන්න ඔබටම ඒ ශක්තිය උදා කර ගන්නට පුළුවන්කම තියෙනවා ඔබ ඒ සඳහා යෙදෙන්න වන්දනමාන ක්‍රාන්ත තුනුරුවන් ගුණ සිහිපත් කරමින් ආධ්‍යාත්මික දියුණුවක් තුළින් ජීවිතයේ සියලු දුක් දෝමනස්යන් දුරු කරලා මෙලොව ලබන්ට මම ලොකුම ලාභය නිරෝගී සුවපත් භාවය උදා කර ගන්නට මෙලොව යහපත් ජීවිතයක් ගත කිරීමෙන් සසර සැපතත් අවසන උතුම් නිවන් සුව පසක් කර ගන්නටත් මේ පින සිතක් සාන්තියක් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සෑම දිනාට තෙරුවන් සරණයි.